දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ඊයේ වගේ අද හඳුනා දීමේ කතාවක් කරන්න යන්නේ ඒක මතක තියාගන්න අපි පටන් අරගන්න යන්නේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කරලා දෙන්න කියලා මොකද නම් කියන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 11ක් ලැබී තිබෙනවා. එම ප්‍රශ්න වලින් 9ක් සිංහල මාධ්‍යයෙන් වන අතර ප්‍රශ්න දෙකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් වී තිබෙනවා. එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අපට අවසර ලබා දෙන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව නිදහසේ වට කීපයක් සක්මන තුල ඇවිද ඉබේ මතුවන පාදචලනයට සිත යොමු කරමි. පාදවලට පොළවේ රළු බව, සිනිඳු බව, උණුසුම සිසිලස දැනේ. ක්‍රමක්‍රමයෙන් මෙම ස්වභාවයන් වල දැනීම අඩු වී යයි. එවිට සිත තැම්පත් වී සක්මන වෙත සක්මන වෙන අයුරු දෙස බලා සිටී. ක්‍රමයෙන් ඒකාකාරී ස්වභාවයක් දැනේ. නමුත් සිතට දිරිගෙන සක්මනින් නොමිදී දිගටම සක්මන පැවැත්වීමි. මෙසේ ටික වේලාවක් යන විටදී යම් අරමුණක් පැමිණ යන අයුරු නිරීක්ෂණය කළෙමි. එය හරියට ගණ්ඨාරයක් වැඩි ක්‍රමයෙන් රැවුදී නැති වී යන්නක් මෙනි. මෙලෙස දිගින් දිගටම විනාඩි 5කට හෝ 10කට වරක් එක් එක් අරමුණක් ඇති වී ක්ෂයවන අයුරු නිරීක්ෂණය කළ හැකි වුනි. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී කය දෙස බලා සිටීමේ උදරයේ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් පිම්බීම හැකිලිම සංසිදී නිහඬියාවකට පත්වී විවිධ වර්ණ රටාවන් පෙනී නොපෙනී යයි. ඇතැම් විට සිටිවිලි පැමිණේ. මෙසේ සිටින විට සිත අරමුණු හා පැටලවීමට උත්සාහ දරන අයුරු නිරීක්ෂණය කළෙමි. මෙසේ සිටින විට සිටිවිල්ලක් පැමිණෙන අයුරුත් ඒ නැතිවන අයුරුත් නැවත වෙන සිතවිල්ලක් වන අයුරුත් බලා සිටිය හැකි වුණි. මට ඉමහත් සතුටක් දැනුනි. මුළු සිරුරම ප්‍රීතියෙන් ලොමු ඩැහ ගන්නවන අයුරුත් ඒ සමගම සුලියකට අසුණාක් මෙන් සිත වේගයෙන් විසිරෙන අයුරුත් අනුකම්පිතව බලා සිටියෙමි. අනතුරුව නැවතද පිම්බීම හැකිලිම ප්‍රකට වුණි. නැවත එයද නොදැනී ගොස් නිහඬභාවයකට පත් වුණි. මේ ආකාරයට පැයක් පමණ පරයන්කේ සිටිය හැකි වුණි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. මේකේ සක්මනේ පරයන්කේ දෙකේම ලිහිතලා ලිව්වද ලියුණාද දන්නේ අරමුණු ඇවිල්ලා ගෙවෙන හැටි දැක්කා කියලා කියනවා. අරමුණක් ඇවිල්ලා නිකන් ගාන්ට අර සද්දයක් නැති වෙනවා වගේ. එහෙම නැත්නම් අරියංකේදී බලානින හුස්ම ටික ගෙවිලා යන හැටි ඉතින් මේකට තමයි පෞරුෂත්වය අවශ්‍ය වෙනවා. අපි හට ගැනීම බලන්න හරීම දක්ෂයි. මේ බලන්න ඉඳලා ඉඳලා හැම මතුවෙන අරමුණක්ම නැති වෙනවා. නැති වෙන පැත්ත බලන්න පුරුදු වෙන එක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ Nirodhe දකින්නයි කියන්නේ. ඉතින් පුදුම බයක් අපිට තියෙනවා. අපි මේ භාවනා කරන් නිවන් දකින්න ඕනයි කියලා Nirodhe පේනකොට නූල් ගැට ගන්න. අපේ නූල් දාන්න. පිළිත් කියනවා. බය වෙනවා. කොයි වෙලාවක හරි දැක්කොත් ලොමු දැහ ගන්නකොට සතුටක් ඇති වෙනවා කියන්නේ. ඉතින් ඒක මැරෙඩි ඉස්සෙල්ලා දැක්කත්තොත් නැත්නම් ඒකට සුදුසු කරන එක තමයි අපි බණ කියලා, කමඨාන් සුද්ධ කරලා ගැම්මෑරන් දෙන්නේ. එකක් හරි දෙකක් හරි දැක් ගන්න උත්සාහ කරොත් පේනවා මේකට ලෝකයා බය නිසා සංසාරේ බාර ගන්න. මේකට ලෝකයා බය ඇරිච්ච දවසේ නිවන බාර ගන්න. හැබැයි ඉතින් බාර ගත්තට ඒක සාක්ෂාත්කරණය කරන්න ගෝකල්ල. එකක දැක්කට දකින් දකින් අරමුණක විවංගන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත ඒකට කියනවා අට්ඨාරස විපස්සනාවේ කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන උත්තර ගැඹුරුම භාවනාවක් කියන. අට්ඨාරස විපස්සනා අන්තිම එක තමයි ජීවන හැටි බලන්නේ. ඉතින් ඒක බලනකොට හිතේ මොලේ අපි කවදාකත්ම ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපි මොලෙන් 102ක්වත් වැඩ ගන්නෑ. ওই ටිකේ තමයි අර වැඩගත්ත නැති පැත්ත, කුස්කාච්ච පැත්ත, හමත් පෙට්ටියේ තියෙන එක නැගිටලා එන. ඒක පුදුම තිරියන් වීමක් වෙනවා. අලුතින් පුදුනා වාගේ මේ දේවල් වල ශේවියෙන් බලන නිසා ගොඩක් දේවල් තියෙනවා මම මේ මත ප්‍රකාශ කරන්නේ. ඒ වාක්‍ය දෙක ලියවිලා තියෙන නිසා අනිත් දවසේ ලෑස්ති වෙලා යන්න භාවනාදී කවුරු මොන උලිලි බෑවත් කෙලි නැටුම් කෙලි කවට සිනා දැම්මත් ඉවර වෙන හැටි පොඩක් බලන්න. බලන්න ගියාම දැක ගනීවි මුක්කක් ඉවරුණත් එකම රසෙ තියෙන. පටන් ගන්නකොට තමයි ඒකේ ගැහන පිරිමි ભેද, හොඳ නරක ભેද, සුභ අසුභ තියෙන්නේ. ඉවර වෙන එකේ තියෙන එකම රසයයි විමුක්ති රසය විතරයි. නිරෝධ රසය තියෙන අන්න ඒකට පුරුදුනාට පස්සේ වෙනව කවුරු මොන නැටුන් නැටුවත් ඉවර වෙන්නේ මේකෙන් ඒක බලන්න අකමැති නිසා අපි සංසාරයට වැටෙනවා. ඒ නිසා අපි අද මුලක දෙවෙනි දාසේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්න බැරි නිසා නෙවෙයි. ඒක උඟ දෙනකොට බරපතල වැඩි ගැඹුරුයි කියලා කියනවා. ඉතින් මේ කියපු නිසා මම මේ මත ප්‍රකාශ කරන නිසා මේ කෙනාට කියන්න පුළුවන් ඒකයි මේ වார்த்தාවේ තියෙන රසවත්ම තැන, සිද්ධි බහුල තැන, උද්වේග කර තැන, උත්ප්‍රේරණය වෙන තැන අන්න ඒකට ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මම මෙතන යනුවෙන් ආරම්භ කළෙමි. සිදුවන දේ පිළිබඳ සතිය පිහිට වූෙමි. පැය භාගයක් පමණ ගත වූ පසු උදරය දෙසින් සෙමින් වාත ධාරාවක් වැනි යමක් ඉහළට එනු දැනිනි. ඒ දෙස බලා සිටින විට එය උගුරතෙක් පැමිණ උගුරෙහි තෙරපමක් ඇති කලේය. උගුරෙහි කටුවනින්නාක් මෙන් දැනුනි. ඉන් අති වූ අපහසුතාවය නිසා කැස්සක් ඇතිවිය. කැස්ස එතනින් අතර වූ අතර කෙල ගිලී දිගින් දිගටම කෙලක් ගලා යමක් සිදුවිය. ඊට සමගාමීව ඇස ඉදිරිපිට තිරය දම් රෝස පැහැයකින් ආලෝකමත් විය. අපහසුව පහළ ගිය පහව ගිය අතර කෙල ගලා යෑමද නතර විය. දම් රෝස පැහැය නිවි නිවි දැල්වෙන්නාක් මෙන් මද වේලාවක් තිබී නැතිව ගියේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ඔච්චර භාවනාවේ එකලස් වෙනකොට හැම ඉඳුරන්ම ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. එතකොට ඇස් ගහ ඇස්පිල්ලම් ගහන එකත් වැටෙනවා. ඇස්පිල්ලම් ගහන ඉස්සලා ඇහ කහන බව ඒ නිසා ඇස්පිල්ලම් එන්නේ කියලා. එනත මේ කැස්සකට එන්න ඉස්සලා උගුර කහනවා ඒ නිසා කහින්නේ කියලා. ඒ වගේම කෙලේ ඉන්නේ මෙහෙමයි කියලා. ඒ කොහොම මාංශ පිටු වෙනද නැති පුතුම මේ ප්‍රනීත භාවයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර සතිය ප්‍රතිඵලයක් සතිය අංශංශයක් කියලා දන්නේ නැති එක්කනට ඒක මහා කරදරයක්. කවදාකවත් නැතිර කෙල ගැහෙනවා নানা ආකාර දේවල්. නමුත් මේ සතිය නිසා ප්‍රණීත භාවය නිසා වෙන දෙයක් කියලා දැනගත්තොත් ඒක තේරෙන්න පටන් ගන්නවා මේ සතිය මේ තරම් ඉක්මනට බරවත් වැඩක් කරනවා. බරපතල විදිහට අපිට පෙන්වලා දෙනවා. නමුත් අපිට ඒක සාදර වෙන්න දන්නේ නැහෙනි. අපි හිතනවා භාවනා කරන්න ගියාම කැස්ස එනවා, ලව් කරන්න ගියාම ලව් කැස්ස එනවා. ඉතින් ඌ ලව් කරනකොට ඇටි එනවා. අහු වෙනකොට කැස්ස නැති වෙනවා. බැඳලා බැඳෙන්නේ නැහැ. ලව් කරන කාලේ තියෙන ලව් කැස්ස බැඳලා බැඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට මේ ඔක්කොම ඉඳුරා. ඇස් කහනවා, කෙල ගලනවා හැම දෙයකින්ම නිකන් සර්විස් කරනවා වගේ. ඉතින් මේක මම දැන් මෙතන ඉන්න එකේ ලකුණක්. එහෙම නැත්නම් මේ සත්‍ය පිහිටව බවට ලකුණක් කියලා දැනගන්න මේ වගේ රිට්‍රීට් හත අටක් කරන්න. එතකම අපි කරන්නේ මේක ඇත්ත නැති වෙන්න උත්සාහ කරනවා. ඇඟේ දේවල් දැනෙන්නේ නැතිව දැනෙන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට අපි හරිත් මන් දන්නේ කොහොමද සමත භාවනාව කියලා කියන්නේ. මම කියනවා ඕක මේ භාවනා හරිය බාට ලකුණක්. ඕක සතිය ආනිසංශය. ඕකත් එක්ක ඉඳ ඊට පස්සේ ඕක නැති වුණාට පස්සේ ශරීරය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉඩ දෙන්නේ නැත්තේ අපි මේවා අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා අපි වහාම ඒවට ප්‍රතික්‍රියා කරනවා. නමුත් මේ ලියලා තියෙන විදිහට ඒක ටිකක් බලාගෙන හිටියොත් පොඩ්ඩක් ඇවිල්ලා දඟලලා කුච්චු කවල තියලා එහෙම නැති. ඉතින් ඒ වගේ මේ මේ මල් මාලෙට ඔක්කොම මල් අමුණන්න එන්නේ නේ කමුණන්න. කැස්සාවත් ඒකත් අමුණන්න, හොට් කෙලුවත් ඒකත් අමුණන්න, කහණ්ඩාවත් අමුණන්න, රත්තුණ අමුණත් අමුණන්න. කූඹෙක් දුන වගේ අමුණන්න. ආලෝක පෙන්නත් අමුණන්න ඔක්කොම අමුණගෙන අමුණගෙන ගියාම ලස්සන මල් මාලයක් ගෙතෙනවා. තෝරන්න ගියොත් නම් ඉවරයි. තෝරන්න ගියොත් මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා ඒකට තමයි කාමයේ කියලා කියන්නේ. ඉතින් එනවා ඇත්තටම පුරුද්දර කාම එනවා. අදිස්ථාන කරගෙන අඩු ගන්න දෙක තුනක් ඔය යන්න ඇරලා දේශ බලහන් ඉන්න ගියාම කද්දාකත වෙහිතපු නැති හමු වීම හම්බ වෙනවා. ඒකට කටුකුරුන් දෙසාංශ කියන ඉඳපු ගම මට මාව මුණ ගැහෙනවා. නැත්නම් ඉන්නේ අපි අතීත අනාගතේ වෙන කෙනෙක් වෙන තරක් හිතේ හිටානේ. ඒක පාට තමයි තමයි මුණ ගැහෙන වෙලාවේදී යකෝ දැකපු කල් කියලා හිතෙනවා. ඒ තරම්ම අපි අපි ආශ්‍රය කරලා නැහැ. ආශ්‍රය කරනකොට ඕක තමයි ලකුණු නිසා මේවා සුබ ලකුණු භාවනා ප්‍රතිඵල එතන සතියේ ආනිසංස කියලා ලෑස්තිලා යන්න එතකොට අපි ජීවත් වෙනවා කියන කාරණාවට නැත්තම් අපි ඉන්නේ හීනෙක. නැත්තම් අපි ඉන්නේ සැලසුම් හැදිල්ලක. නැත්තම් ඉන්නේ වෙන කෙනෙක් ගාව. වෙන තැනක් ගාව. ඒක තමයි මම කියන්නේ බීලා ඉන්නේ කියලා. බීලා නැති වෙනකොට ඌ එනවා. ඒකට සාදර වෙන්න සාදර වෙලා මේක ලියලා තියෙන එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනික් අයත් ඒ ආදර්ශය ගන්නකොට මේකනත් දැනගන්න ඕනේ. මේට වැඩිය මේ ඇතුලේ ඇවිස්සෙන්න ඇවිස්සෙන්න භවනා බොහෝම ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා. අවසරයි. Venerable Bhante, today as I was doing the walking meditation, I felt the coir fibers of the strips of matting I was walking on like needles and the moisture underfoot. I also felt the coil strip of matting became, becoming shorter and shorter. As I moved forward, almost automatically like being on an escalator. Thiruvan Saranai. So what, the, you have to continue, you have to season, you have to familiarize the walking path, you have to familiarize the walking speed so that ultimately everything is normalizing and happening effortlessly. Once that becomes effortless, only the walking meditation as such starts. Till that you are facilitating it, you are training yourself. So how quickly you can come to the automatic or effortless walking, it depends on how much you have familiarized that particular path, how much you have normalized your speed, how much you feel at home to the place. So these things are very costly and take so much of time. So let the body, or we, we call body knowledge, to walk. And withdraw yourself, let the body know to walk, and then you can see, just like a puppet or like a robot, it walks, and then you get the distance and you can observe yourself like. And that is the way we can we call, we call getting a distance from walking. And then each and every step, each and every thought moment is a relaxation. As if a young toddler, baby, while learning how to walk, mother becomes so happy because he is not a vegetable, he is not a disabled child, it is learning, falling, again getting up and walk. So more than the child, the mother becomes so happy exactly the way when the meditation is progressing, meditation is learning pragmatism, uh, everyone do meditate, start to feel contented, start to feel happy, start to feel solitude, and therefore facilitate it as much as possible. And after developing that much of uh, that kind of uh, calibration, equilibrium, don't shake it and go and sit immediately you can get the benefit of already developed mindfulness to the sitting, so you must know how to shift from the walking to the sitting. Likewise, the maintaining of the same mindfulness is the posture junctions. For walking to sitting, sitting to walking, how much you can maintain this uh, natural flow in posture junction, that is how you learn multitasking. So this is a very good lesson for you to uh, make use mindfulness even in active life. අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අප කෙරෙහි අනුකම්පාවෙන් වීරාසනය සහ සුඛාසනය භාවිතා කොට පර්යංකේ ඉඳගන්නා අයුරු පෙන්වා දෙන්න. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී චිරදීවණය සැලසේවා. මේක ඇත්තට මේ වෙලාවේ කරන්න යන්න හොඳ නෑ. ඊයේ කිව්වනම් කරලා දෙන්න තිබ්බා ඊයේ සතිපාසල තිබ්බා. ලැබෙන සංගත මතක් කරන්ඩ අපි පොඩි ළමෙන්ට උගන්වනවා ඒ යෝග ව්‍යායාම එතනින් ගියාම ස්කවුටින් ඊයේ තිබුණේ කතික තරගයක්. ඔය බද වැස්ස වෙලාවේ සද්ද ඇහුනේ ඒකේ. ළමයි 60 දෙනෙක් ඇවිල්ලා 20 දෙනෙක් සතිය කියන්නේ මොකද්ද කියලා අවුරුදු 5ට අඩු ළමයි උතුම ලස්සනට කතා කරලා ගලු සතිය කියන්නේ මේකයි. මේ පණ හේව්ව පණ වෙච්ච නා කියන්න තාම දන්නේ නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මං කොම්බලගේ මෝඩකම මේක රෙකෝඩ් කරගත්තේ නැහැ කියලා. ඒ පොඩි උන්ගේ ඇඟ හදන්නත් හරි ලේසි. ඒක නිකන් මේ කිරිබිමල් නැතිව ගෝණ පැත්තට අඹරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි වෙන ලබන සඳා තුනේ ඉඳලා පහ දක්වා තියෙන වෙලාවේ මං කියන්නම් ඒ අපේ ඇත්තටම හිටපු ඒ යෝගකාරය ගියා මේ දවස් පිටතනකට. ඌට කියන්නේ සුදු මාමා කියලා. ඉතාලි කාරේ. ඌ කියලා දෙනවා 100ටම මේ මේ යෝග ව්‍යායාම කරන්න. ඉතින් ගාම සූර්ය නමස්කාරය කරන්න. ඉතින් එතකොට මේවා කියලා දුන්නාම ඉතින් ඒක නැතුව භාවනා කරන්න බෑ. ඒක මේවා නිකන් භාවනාවේ කිසිම සම්බන්ධයක් නැති පිට දේවල්. ඒක නිකන් භාවනාවට නිකන් අලංකාර විතරයි. ඒ නිසා වීරාසන සුඛාසන මේ පිළිබඳ කතාවක් උදාගමේ නැහැ. දුර්ජනාන්සිතයේදී පල්ලංකම් ආභුජිත්‍යා විතරයි. ඒ එක එක පළඟකට එක එක ආසනයකට ආසන 1000 ගන්න තියෙනවා. එතකොට අපේ පුත්‍රජානසයයි සේන ඉරියව් හතරක් කියනවා. ප්‍රධාන යෝගාසන 84ක් තියෙනවා. ඒ 84ටම පොඩි පොඩි වෙනස්කම් සහිතව 1000ක් තියෙනවා. 84000 යෝගාසන තියෙනවා. අපි ඉන්න කොයි ආසනෙත් යෝගාසනයක්. ඒ හැමදේම සිවදීයෝ කරලා පෙන්නලා දෙනවා. ඒ නිසා අපි හිඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඔකට නමක් තියෙනවා. අපි දන්නේ ওই පద్මාසනේ, වීරාසනේ, සුඛාසනේ විතරයි. මොන ආසනෙ ඉරියත් ඒකට නමක් තියෙනවා. ඒක දැනගට පස්සේ යෝගා ගැන සත්‍ය පහකට ඇති වැඩක් දැන් නෙවෙයි 21 දානුමයි. ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා. සඳ අංග ඉරිදා අපි මතක් කරගමු සඳා කවුරු හරි ගෙන්ලා ඒ පල්ලෑ සතිපාසල තියෙන වෙලාවේ අවශ්‍ය කෙනෙකුට උණ තියෙන කෙනාට විතරක් බෙදෙමු ඔක්කොටම බෙදෙන්න ඕන කමක් නැහැ. අවසරයි තෙරුවන් සරණයි සාමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණ තුල සතිය වැඩමි අරමුණ වන්නේ දකුණු යටිපතුල හා වම් යටිපතුලයි හුස්මද සංසිඳිලා සිතවිලි පැමිණියද ඒ බව දැනුණද අරමුණ තුලම සිහිය පිහිටයි පරයන්ක භාවනාව මූලික කමඨහන ආනාපාන සතිය භාව ආනාපාන සති භාවනාවේදී නාසය අඟ බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය වඩමි. හුස්මද සංසිදී අවසන් වෙලා. ශබ්ද, වේදනා, සිතවිලි ආවද හිස් තැන තුලම සතිය වඩමි. විටක සිතට ද්වේෂය, කම්මැලි බව, නිදිමත ගතිය ආවද සිත සතිමත් වන්නේ හිස් තැන තුලමයි. සිදුවෙන දේ ගැන වචනයෙන් විස්තර කළ නොහැකිය. මේ මගේ වර්තමාන මොහොතේ ගමන් මගයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් ලබා දෙනු ලබා දෙත්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. යම් කෙනෙක් අර ඉඳගෙන ඉන්න ඉරියව් හරි ආනපානේ හරි පිම්බීම හැකිලිම ඉඳගෙන ඉන්න ඉරියව් අරගෙන ඒක ගෙවෙනකම්ම නැත්තම් සංසිඳනකම්ම බලන්න හිටියොත් ඒ ගෙවෙන්න ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස නැති වෙනවා සියුම් වෙනවා ඒ වෙලාවට ඉම්බි මැකිලිපති ගෙතෙන් ආවත් ඉඳගෙන ඉන්න ඉරියව් දිගේ ආවත් ඔක්කොම නිකන් ලොඳ වෙලා බොඳ වෙලා යනවා ඉතින් එතෙන්දී අපි ආයෙ මෙනෙහි කරන්න පටන් ගත්තොත් ආනපන ඉල්ලන්න පටන් අරගත්තොත් ආයෙ බහන අමු වෙනවා එහෙම යන්න දුන්නොත් පේන්න පටන් අර ගන්නවා ගොඩක් කල් යනවා තේරුම් ගන්න මේ හැමදේම ඇති වෙන්නේ මේ තියෙන ගොජෙන් තමයි ඒ ගොජේ ආහනපානිකොත් ආහනපාන වෙනවා පිම්බි මෑකිලිමකොත් පිම්බි මෑකිලිම වෙනවා. ඉඳගෙන ඉනිරාවකොත් ඒක වෙනවා. සද්ද කිව්වොත් සද්ද වෙනවා. වේදනාව කිව්වොත් වේදනාව වෙනවා. ඒ ගොජෙන් ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. ඉතින් අපේ රුචි අසිකම් වල හැටියට, අපේ සංස්කෘතික ලක්ෂණ වල හැටියට, අපේ පෞරුෂත්වයේ හැටියට, කර්ම ශක්තිය හැටියට ඕකට අපි නන්දාන. නන්දාපු ගමන් කතන්දර පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ගොජේට ගියාට පස්සේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගියාට පස්සේ නොදැක්කා වාගයක දිහා බලන්න පුළුවන් නම් අය කර්ම රැස් කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් කාටවත් ඒක බෑ. කවුරුණත් මේකට එක්ක රූපයක් කියලා බැලුවොත් රූපයක් වෙනවා. සද්දයක් කියලා බැලුවොත් සද්දයක් වෙනවා. වේදනාවක් කියලා බැලුවොත් වේදනාවක් වෙනවා. ආනපාන කියලා බැලුවොත් ආනපානයි. ඕනේ නමක් දාතයි. මේ මේ තාම නමක් දාන තරමට කෙලිසිලා නැහැ. අපි නම දාපු වෙලාවෙ ඉඳලා කතන්දර පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් ගන්නවා. පල්ලෙහාලි කතා කරන්න පටන් ගන්නවා. ඉතින් බුදුචානන්සේ කියන ඔතෙන්ට තමයි ගෙනියන්නම්. ඊට පස්සේ මේකට නමක් කියන්නේ තෝකදියා බලන්න හිටපන්. ප්‍රාර්ථනා කරන්නත් එපා, චේතනා කරන්නත් එපා, නන්දාන්නත් එපා. ඔය බලන්න කොච්චර හැඩේ වෙනස් වෙනවද කියලා. මේ බවගේ. කිසිම හැඩයක් නෑ. එහාට මම නලිය නලිය නලිය නලිය තියෙනවා. ඉතින් ඒක දිහා බලහන්නෙත් බැරි නිසා මේක අපි එක්ක ආය හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙනම් නැත්නම් ඇද්ද කරලා කය දිහා බලන. එහෙනම් අපිට බුද්ධ ආනුසුති ගැනක් දාගන්න. නැත්නම් අපිට මෛත්‍රී භාවනාව ගැනක් දාගන්න. දාපු ගමන් ඉතින් කතන්දර. ඉතින් ස්ටෝරි ටෙලිං, ෆැබ්‍රිකේෂන් පටන් ගන්නවා. මේක දිහා බලහන් ඉන්න පුළුවන් නම් يعني ගිය ආත්මෙත් භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඩහට පස්සේ ඒක දිහා බලනකොට ඒක ඉතින් හිස් මොකුත් නැහැ. බුදුචානන්සේකට උපමාවට දෙන්නේ කුඹල අතට අහුවෙච්ච මැටි පිට වගේ. තාම අඹල නැහැ. මැටි ටික තියෙනවා, සෙක්කුවක් තියෙනවා, සකෙත් තියෙනවා. උට ඕන එකක් අඹන්න පුළුවන්. ඉතින් මුත්‍යක් කමන්න පුළුවන්, පහනක් කමන්න පුළුවන්, ගුරුලීචක් කමන්න පුළුවන්, කලයක් කමන්න පුළුවන්. ඌ අඹල නැහැ. අඹුව ගමන් නමක් එනවා. අඹේ නැතු මැට්‍රික් තියාගෙන ඉත විසංඛාරගත කරනවා කියල කියන්නේ එතෙන් ආවට පස්සේ නංගවනක් දාන්න නැතුව දිහා බලන ඉන්න. ඉන්නකොට තේන ඕකයි හිස්තනයි කිසි වෙනසක් නැහැ. නැත්නම් ඕකට නම දැම්මට පස්සේ ඕකට වෙන කතන්දරයක් පටන් ගන්නවා. ඒ නිසා ඔතෙන්ද ගියේ නැති කිසිම කෙනෙක් මේ භාවනා මධ්‍යස්ථානේ නැහැ. ගියාට පස්සේ ඒක අල්ලගෙන කතන්දර ගොතන එක තමයි කොහොල බබත් එක දෙල්ලම් වගේ. මේ දේ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි ළඟට එන මොනම දෙයකටත් අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ. හැම එකක්ම පටලවා ගන්නවා. හැම එකක්ම හදන්න හදනවා. හැම එකක්ම උපමට්ටම් කරන්න හදනවා. හැම එකක්ම ආලවට්ටම් කරන්න හදනවා. හැම එකක් එක්කම ගැට ගහ ගන්න එක නෙවෙයි. ඉතින් මෙතෙන් ගියාට පස්සේ බලතැයි ගැට ගැහුවොත් කෙලෙස් කර්ම චේතනා චේතනා පාලන කරන බලාගෙන ඉන්න මොන්න තරම් තපතක් තියෙන්න මොන්න තරම් ශ්‍රද්ධාවක් තියෙන්න මොන තරම් සතියක් තියෙන්න මොන තරම් සීලයක් තියෙනවද කියලා හරියටම තේරෙන්නේ ඔතෙන් ගිහිල්ලා යමක් නොකර සිටීමේ හැකිය අපන්නකව අවිරුද්ධව බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් බුද්ධුම කම්මැලි. හරිම නීරසයි. එක්ක හිතින් ඉඳට වැඩ. එහෙම නැත්තම් නැගිටලා යනවා දන්නේ නැත්නම් දඩබඩ ගාලා බය වෙලා සලුවකසා දාලා නැගිටලා යනවා. එතකොට පේනවා අපේ හිතට කෙලෙස් නැතුව කොහොමඩක්වත් ඉන්න බෑ. මුන්නව හරි දෙකේ මේක පටලවා ගත්තට පස්සේ දවසේ යනවා තේරෙන්නේ නැහැ. මේකට ගිය දවස් ගියාට පස්සේ ඒක විනාඩියක් යනට පැයක් විතර යනවා. ඒකේ පැය භාගයක් හිටියොත් එහෙම අවුරුද්දක් ගියා වගේ දැනෙන තරම්ම මේ අමීරි ඒ තරම්ම නීරස ගතියක් තියෙන හැබැයි අසත්පුරුෂයන්. සත්පුරුෂයා මේක විවේකයේ විදියට ගන්නවා, උදකලා විදියට ගන්නවා. මෙතන ගිහිල්ලා නම් වණන් දාන්න නැතුව ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම භාවනා කරලා මේ වගේ භාවනා වැඩමුළුවක පස්වෙනි හයවෙනි දවසේ නට උඟව දෙනකොට දෙන්න පුළුවන්. මේ දන්නේ ටිකක් නෙවෙයි මම මේ කියන්නේ ආවට මෙතෙක්කල් අපි ඒකත් එක පැටලෙන්නේ නැතුව ඉඳලා නැහැ. දැන් අපි කියන එතන ගිහිල්ලා පැටලව ගන්න එපා. ඔය දිහා බලහනින්න ඔය ගොජේ ඥාන පිරිමි නෑ. ඔය ගොජේ බුදුහමර කවුද කියලා දැනගන්න ඕන නම් ඔතෙන් යන්න. ඊට පේනවා බුදුජානක ඔතෙන් ගියත් ඔච්චරම තමයි. දේවදත්ත ඔතෙන් ගියත් ඔච්චරම තමයි. ඉතින් මේක දිහා බලාගෙන නලියන්නේ නැතුව දඟලන්නේ නැති වෙන එක ශික්ෂණ වල ඉහළම ශික්ෂණය. මේක සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාව නෙවෙයි ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඒ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොනවා නොකර හිටපන්. just being සුමයිරී නිකන් ඉන්න කියනවා. කොහොමඩක්වත් බෑ දැන් කාටරි කෝ දුරට නටන නටන කියලා නටලා වෙන්නයි ගිනස් වාර්තා පොතේ යනතාවය. පාත්‍ර නටුමුත් නටයි. වත් කටුතු නටුම් වට්ටක් නටු ඕන ගන්න නට. නිකන් හිටපන් කියන්නේ බෑ. මොකටවත් බෑ. මොකාටවත් බෑ. මොකීටවත් බෑ. ඒ තරම් නටලයි නටවලයි. ඉතින් මේකට අනෝ කර්ම රැස් වෙන නිසා දැන්වත් ඉගෙන ගන්න ඕනේ. මේ අන්තරේ පොඩ්ඩක් ස්ලෝ කරලා දාන්න පොඩ්ඩක්. නිරෝධයටපත් කරන්නේ. ඒ නිසා මේක හොඳ මැදහත් ලකුණක්. මෙතන ගියයි කියලා කියන්නේ පින තියෙනවා. මෙතන ගිහිල්ලා මේක දැස බලන්න දැක්කාසේ. එහෙනම් අහගෙන ඉන්න බීරෙක් වාගේ. අන්න එතකොට තමයි තේරෙයි තපස කියන්නේ මොකද්ද කියලා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව අද දින භාවනාවේදී පහත කරුණු නිරීක්ෂණය විය. පාදයේ පතුල් දෙක සමානව පොළව ස්පර්ශ වන අයුරු වම් පාදයේ දුබල බව මෙන්ම පය තබන විට මදක් දකුණට බර වෙන බව ටික දුරක් සක්මන් කරන විට මුළු කයේ විශාල බරක් දැනීම පා දෙකම දැරිය නොහැකි තරම් වීම නිසා බරක් ඇදගෙන යන්නාසේ දැනීම කය දෙපසට පැද්දෙන අයුරු මෙන්ම මුළු කයම සක්මනට උර දෙන අයුරු පාදයේ සන්ධි රූකඩයක සන්ධිසේ සවි වී ඇති අයුරු වරින් වර සක්මන ඉදිරියේ මිරිගුවක් දිස්වන අයුරු වාර දෙකක් තුනක් පමණ පාද මාරුවීමේදී පයේ ඇඟිලි පොළව බදලා අල්ලන අයුරු මෙසේ තොරතුරු රැස් කිරීම වෙහෙස බව දැනුනි. පසුව පතුලේ ස්පර්ශයට පමණක් සිත යොදවා පැයක් භාවනා කළෙමි. වරින් වර සිතවිලි ආමුත් එය පිළි නොගෙන සිටියෙමි. පර්යංකය ආනාපානයේ සිත යෙදූ විට එය අභිබවා කයේ කම්පන චලන ධාරා රැසක් මතුවේ. ඒ ටික වේලාවකින් ගෙවි ගොස් එක චලනයක් පමණන් සිතට දැනේ. එය රුධිර නාලයක රුධිරේ ගමන් කරන්නාක් මෙනි. මෙය වරින් වර විවිධ ආකාර සටහන් ගනී. වර එක මුහුණ මත වැටෙන වැසි බිඳු මෙනි. වර එක නල මාර්ගයක පියවරෙන් පියවර ඉදිරියට යාමක් වැනිය. මෙය කඩරේකීය ගමන් මගකි. තවද විවිධාකාර සටහන් සිතට දැනේ. අවසානයේ සියල්ල බල රහිතව ඇති බව පෙනේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි උපේක්ෂාවෙන් මේ දෙස බලා සිටියා පමණි. සිතවිලි ආවත් මේ සිතවිලි ක්‍රියාවලියට බාධාාවක් නැත. ක්‍රියාවලිය ප්‍රබලය. උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඇත්තට ඒක බලරහිත වෙන්නේ තණ්හාමාන දිට්ඨි කියන්නේ කෙලෙස් රහිතයි. කටේතර කෙලෙස් ඕනෙත් නැහැ. ඒක ඔහි යනවා හැබැයි කිසිසේත්ම පාලනය කරන්න බෑ. ඉතින් ඒක හරි ઈચ્છා බංගත්තටපත් කරනවා බයක් ඇති කරනවා. මට කියලා මොනවත් කරන්න බෑ කියලා. නමුත් පේනවා මේ චිත්ත න්‍යාය ධර්මය අපි අත ගැව්වත් නැතත් දිගට යනවා. ඒක නිසා හිතෙන්ට ගියාට පස්සේ තණ්හාවකින් මාන්නකින් දිට්ඨියකින් මේක සකස් කිරීම කරන්නේ නැතුව ඇති හැටි දිහා බලනින්න පුළුවන් නම් ඒක කරන්න බැරි වෙන්නේ කම්මැලි. හරිම කම්මැලි. කම්මැලි වෙන්නේ මොකද? මම යන්නේ කෙරුම නැහෙනේ. මුදුන නැහෙනේ. අයියා වෙන්න බෑනේ මේකට අක්කා වෙන්න බෑනේ මේකට. ඒ නිසා ඉච්ඡා බංගත්තටපත් වෙනවා. ඒ නිසා අපි කියනවා අපිට බල් අලියන් අතර සමාජිකත්වයට වැඩිය බල්ලොන්ගේ අතර නායකත්වයේ තියෙනවා අපි බල්ලන්ගේ නායකත්වයට කැමති. අයියා වෙන්න පුළුවන්. බල්ලෝ උනාට ප්‍රශ්න නැහැ. බල්ලොන් එක නායකත්වයේ කැමති. අලියන්ගේ සමාජික අයියෝ නිකම්ම නිකන් සමාජිකත්වයේ විතරනේ. ඒ නිසා ආර්යයන් වහන්සේලක සමාජිකත්වයේ ලැබෙනට වැඩිය පෘථජන මැට්‍රෝ ටිකක් එක අලියන් අතර ආර්යයන් වහන්සේලා අතර නොකිසියෙක් බාටපත් වෙනවට වැඩිය මේ පෘථජන මැට්‍රෝ ටිකක් එක නායකත්වයේ දෙනවනම් ඕනේ ජඩකමක් කරන්න. ඒ නිසා මේක නායකත්වය ඕනේ නැහැ. මේ මේක නෑ. අක්‍රියෙන් සිදු වුණාට බලයක් නැත්තේ නෑ ඒතන. ඒ තමයි භවය කියලා බුදුචාන්සේ පෙන්නන ඕක තියෙනකන් දේවල් හදනවා. උඹ හදන්න එපා. බලාගෙන හිටපන්. භවයේ තියෙන තාක්කල් එක එක එක එක දේවල් කනෙක් කරන්න තනිකර චිත්ත නියාමයකට දිහා බලාගෙන හිටියොත් අපිට ඒ කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද අපේ චේතනාව නැති නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් පුරුදු කරනවා ටික ටික ටික ටික පුරුදු කරලා. භාවනා වෙතෙන් ගියාට පස්සේ ඒක සාමාන්‍යයෙන් මගේ භාෂාවෙන් මම කියන ඕටෝ පයිලට් එකෙන් දාලා මැෂින් එකට දුවන්න ගන්නවා පයිලට් පැත්තකට. දුවන ෂෝකේට දුවන. නැති ප්ලේන් එකක් ඕටෝ පයිලට් එකෙන් දාන්න බෑ මීටර් 100ක් උඩට නගනකම්. මිය නගනකම් පයිලට් ඉන්න ඕනේ කැප්ටන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඕනනම් ඕටෝ පයිලට් එකෙන් දාතයි. හුඟක් වෙලාට දානවා ඒගොල්ලෝ. අනිත් වගේ මේ මැෂින් එකට යන්න දුන්නොත් සක්මන් කරනවා ඉබේම සක්මන් කරනවා. දත් බුරුසු අත දුන්නා දත් මතින්. බත් පිඟාන අත දුන්නාම කන. වතුර කෝපය අත ඉපම් බොරු. මේ වයින් කර බොනිකෙක් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් අපි මේක ඇතුලේ මේ මම ඒ රංගපෑවේ මට බොක්ස් ඔෆිස් වාර්තා ඉල්ලනවා අනම්මනම් ඉල්ලනවා නෑ මේක මේ කර්මානුරූපව සිදු වෙන වැඩක් වෙනවා. ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් අපි කවදාවත් තව ජීවිතයකට අත තියෙන එකක් නැහැ. අපි අනුන්ගේ ජීවිතවලට අත තියන්නේ මගේ දරුවා කියලා, මගේ මිනිහා කියලා, මගේ ගෑණි කියලා, මගේ අම්මා අප්පච්චි කියලා. දන්නේ නැතිකම තක తీරුකම ඒ නිසා හොඳට බලන්න මේක යන හැටි දිහා බලන්න හැමදාම බලන්න යන්න එපා. යම් වෙලාවම බලන්න යන්නත් එපා කරන්න බෑ. ඒක විනාඩි 5 10ක් යන්න ආරින්න. එයා 100 100ක්ම දන්නව කරන්න ඕනේ. මම නැත්තම් මුත්තට වැඩේ වෙනවා. මේගොල්ලෝ නැති නිසා මේ දවස්වල මේගොල්ලන්ගේ ගෙවල් වල වැඩ ටික ෂෝක් එකට යනවා. ඒ කාර්තරකාරට වෙන ඉසන්නවනේ. gedare යන හැම මගුලොටම ඇඟිලි ගහනවා අරක කරනවා මේ කරනවා. දැන් මේ මිසු නිසිනින්දේ තමන්ගේ මන අපිට ජීවත් වෙනවා. ඉතින් මිසු හරියට මට කියනවා දවස් 10න් එවන්න එපා සෝංශ gedare උරණ දවස් 15 රිට්‍රීට් කරන්න ආනිසංස වැඩි. ආනිසංස වැඩි කරන අයට නෙමෙයි. අර ගෙදර ඉන්න මිනිසුන්ට කන්දස් කිරියාවයි නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා තියෙන එක. දැන් නාකිය මැරෙන්නේ නැතුවම ගෙදර වැඩි කරගතයි. එනිසා ඇඟිලි ගැසීමේ කලාව අයින් කරලා වෙන දේ වෙන්න ඉගෙන ගන්න ඔය පළවෙනි පාඩම තමයි ඔය හම්බේ. අවසරයි. repeat on walking meditation dear venerable bhante stood observed posture strain spine to maintain balance. Feel the roughness of the mat against the sole of my feet. Started walking left right, left right at a comfortable pace. My primary object was the tactical tactile tactile uh, sensation at the bottom of my feet. Notice unusual hardness of the mat's layer knots. Felt repeated pain on left foot each time it struck the knots. Notice the right sole died and died not feel as much pain. Notice the hard corners of the concrete floor. Feel stricken, this was like shocks to the spine. Sometimes the pain was tiring. Notice thoughts come and go. Notice some thoughts lasted longer and were more persistent. Wondered why and thought they may be a form of bhava tanha for me. Like a subconscious desire to exist an ego. Noticed that when the end of the mat is reached, the edge is soft against the toes. Noticed when I turn to walk back, then edge of the mat is soft against the heels. Contained, uh, continued to walk for about 50 minutes. Much merit to, merit to you, Venerable Sir Thiruvan Saranai. Repeat. Uh, oh, Repeat on sitting meditation. Teruvan Saranai, Venerable Sir. My primary object was my sitting posture. Here now I am. Made my body posture comfortable. Until hard surface felt softer. Strain my back and neck and head while observing pressure point pressure points with pain and relax them one by one. Notice my breath and nostrils become prominent. The breath was calm, relaxed, and warm. It immediately became very su- subtle, then more prominent, then subtle again. Observe chill in other parts of the body. Notice sound momentary moment, momentarily draw my attention. Notice thoughts come and go. A few were con- conscious thoughts of gratitude. The rest, the rest were passing thoughts. Allowed my attention to return my posture. Noticed mild, mild sawing. Small adjustment to ease pain and disappointment for letting it happen, letting it happen. Mostly succeed in staying with the pain and ignoring, ignoring it. Felt sadness when I realized you had left in the rain. May you be protected, healthy, well and happy. Thiruvan Saranai. Uh, both in walking and sitting, uh, you can see if I am, if you are not fully alert, if you are not fully go prepared, when something happens, we see only one side. For example, when you are touching the, the concrete floor, you may feel the coldness that indicates your leg is warmer and that is why you feel the coldness. The moment you pay attention to the coldness, you forget to understand, forget to notice the other part of this phenomena is warmer. Whenever you feel hardness, you, you may deduce, you can rationalize. The other part of the phenomena is soft. Likewise, each and every character become prominent because of the other part, but only we see one, one part only. That is practical, but if you go prepared, that preparedness means that your deductive knowledge, inferential knowledge, you can understand contact happen only with the extreme parts. Hardness is the softness, heat with the cold, fluidity with the cohesiveness, movement with the stiffness, uh, stillness. So whenever it is happening, we only start talking only part and partial of it or prominent part. So whenever you are thorough with your theory understanding and ready to understand, all the time the hardness and softness work hand in hand. Coldness and warmness work in hand in hand. We prefer one side and we start storytelling with the preferable side, forgetting about the uh, the other part. So if you are well versed in the theory and if you go prepared with this deductive knowledge and the inferential part, you can understand there's no good and bad. Two sides are there all the time, two extremes. You start story only with what you like. That means you you reject, but you do you are, you you do not like it. So therefore, you never see the phenomena at least up to fifty percent. You see only part and partial because of your partial knowledge, judgmental knowledge, uh, choosing preferable and uh, unpreferable side. So more and more you practice, you will never let the preferable side to carry you for the right. Just be aware. So therefore, walking meditation is uh, more than a university. Teaching everything, if you know how to extract it. Our mind is partial. So therefore continue. More and more you continue and uh, be choiceless. Don't be aware of the concrete flow. Be aware what is your soul. And if it is cool, this is formal. It is hard, this is soft. It is stable, this is moving. Likewise, these uh, many facets are there if you know how to extract. So therefore, whole nature is full of Dhamma. If you know how to extract it without self, without conceit, without desire, then dhammata, the, the natural law, is working. Uh, your choice, your preference is slowly, slowly becoming insignificant. Dhamma is working. So this is the starting point. Go prepare. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි පරයන්කේ ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටින විට ඇතැම් අවස්ථාවලදී පිම්බීම හැකිලීම නොදැනේ ඇතැම් අවස්ථාවල පිම්බීම හැකිලීම සිදුවන බව වැටහි මෙසේ සිටින විට සිතෙහි හටගන්නා සිතවිලි වලට සිත යොමු වේ සිතට විවිධාකාර සිතවිලි පැමිණෙන අතර ඒවායේ ගොරෝසු බව අඩු වී ඇති බව වැටහි. සිත සැහැල්ලුවෙන් පවතී. මෙසේ සිත දෙස බලා සිටින විට එම සිතවිලි වල ගොරෝසු බව ක්‍රමයෙන් අඩු වී ගොස් ක්ෂණිකව නිදි කිරා වැටේ. සිත දෙස බැලීමට උත්සාහ කළද එය කල නොහැක. එම නිසා නිදිමත ඉවසාගෙන සිටිමි. එවිට ටික වේලාවක් නිදිමත නැති වී යන බව වැටහි. ඇතැම් අවස්ථා ඇතැම් වේලාවට සිතවිලි අඩු වීගෙන ගොස් සිතවිලි නොමැතිව ආලෝකමත් ගතියක් සිතෙහි හටගන්නා බව පෙනේ. සක්මන් භාවනාවේදීද මෙසේමය. සක්මන් කරන විට සිතෙහි හටගන්නා සිතවිලි වලට සහ පයෙහි දැනීමට සිත වරින් වර මාරුවන බව පෙනේ. මෙසේ සිතෙහි හටගන්නා සිතවිලි වල ස්වභාවයන්ද වැටහි. ඇතැම් සිතවිලි නිසා හටගන්නා දුක රාගය හෝ බය නිසා හටගන්නා කම්පන ස්වභාවයන් ඇතුළතින් පපුව ඇතුළත දරාගෙන පිටතට නොයන ලෙසට සිටීමට හැකියාව ඇති බව වැටහේ. සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදීද මෙසේමය. සිතෙහි හටගන්නා සිතවිලි වලට සිත නිතරම වාගේ යොමු වේ. ඒවායේ ස්වභාවයන් වැටහේ. සිතෙහි සංසුන් ස්වභාවයක් නිතරම වැටහේ. කරුණාකර මේ පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි කොයි හිත ගත්තත් ඒ කියන්නේ රාගෙන් ඇවිස්සිච්ච හිත ගත්තත් ද්වේෂෙන් ඇවිස්සිච්ච හිත ගත්තත් නිදාගත්ත හිත ගත්තත් කොයි එකේ වුණත් ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ හිත හැම වෙලාවෙම තියෙන. අපිට ඒක පේන්නේ නැහැ මොකද අර බලවත් එක පේන නිසා තුරල දේවල් පැත්තකට වෙලා. නිසා හොඳටම රාගේ තියෙන වෙලාව බැලුවත් රාගේ තියෙන බව දන්නේ සතිය නිසා. තාම අපි විතික්‍රමණය කරලා නැහැනේ. රාගේ තිබුණාට කාමීත්‍යයට ගිල්ල නැහැනේ. දැන් මේක අරසා වෙලා තියෙන්නේ මොකද්දෝ එක එකමුතු ගපක් මොකද්දෝ හික්මීමක් මේකේ තියෙන. ඉතින් මේ විදිහට ගත්තොත් හිත පෙරළුණාට එහාට මට පෙරළුණාට ওই චෛතසිකට සේරම හැම වෙලාවෙම තියෙනවා. ඉතින් භාවනා කරලා කරන්නේ හොඳ චෛතසිකයක් දිහා බලන්න නිකන් ඉනෝ කොච්චර නයික චෛතසික නරක චෛතසික අපේ අවධානය ගන්න හැදුවත් බලන්නේ නැතුව අර යහපත් චෛසික අධ්‍යය බලන්නේ. ඉතින් අදාන්ත හිත අභාවිත මනස කෙලෙසටමයි යදින්නේ චෛසික දඟලනකොට ගොරෝසු කඩප්පුලි එපා නොකෑමන දහබදුරා චෛසිකත් තමයි යන්නේ. මේ හිතේ ඕඩම වෙලා කොන දෙයක් කරන්නේ. ඉතින් සර්වචනංශේ සඳහන් කරනවා ගැඹුරු මහමුදේ ඉහළම කෙලවර ජල තරංග නිසා කැළඹෙනවා. පහළම කෙලවර චිමිල පිංගලාදී මහා මත්ස්‍ය නිසා කලඹෙනවා. මැද කොටස කද්දාවත් කලඹෙන්නේ. ඒ නිසා අපි උඩ මොහොත දිහා බලලා බැලුවොත් හැම වෙලාවෙම කලඹෙන්නේ. යටන තට්ටුව දිහා බැලුවොත් හැම වෙලාවෙම අපි කවදාවත් මැද බලන්නේ මොකද හරි කම්මැලි නීරසයි. ඉතින් ඒ නිසා අරක් ගැන කතන්දර ලියනවා, මේක ගැන ආටිකල් ලියනවා, මේක ගැන චිත්‍රපටි හදනවා. මැද ඒක බලන්නේ. ඒක අපේ තියෙන කුප්පකම කියලා කියනවා. අපිට ඕනේ මේ කිපිච්ච දේවල්, සිද්ධි බහුල දේවල් පත්‍රේ බලපුවම හෙඩ්ලයින් එක බලන එක තියෙන ලොකුම කුණුවරපේ. ඒක බල්ලා තමයි බත් කන්නේ. හරි නිකන් බත්තට සම්බෝලයක් දාගත්තා වගේ උම්මල කටියක් දාගත්තා වගේ බැලුවේ නැත්නම් පත්‍රේ බැලුවේ නැත්නම් අයි උමුත් කරන්නේ කුණුවරප කරලා රේක කරලා රේක කරලා හොන්තම කුණුවරපේ අරගෙන හෙඩ්ලයින් එකට දාන. මේකවල දන්නේත් නැහැ හෙඩ්ලයින් එකට දාන දේවල් නැත්නම් ওই පත්‍රකාරය තමයි කුණුවරප කරන්නේ රටේ. ජනමාධ්‍යවලින් තමයි මේ සේරම රැකට් කරන්නේ. බඩු නැත්තම් උන් හදලා දාන. අපි හිතන අම්මෝ අපිට උතුර බෑර තියෙන තොරතුරු පාන්දරම ගෙනත් දෙනවා. කැමරට පෙරක් දෙනවා. කැමරට පසුත් දෙනවා. නින්දට පෙරක් දෙනවා. ඒ ටික බැලුවේ නැත්තම් දැන් මේ දවස් 10 ඉඳලා කීවා මොකද කරන්න කියලා බලන්න. අර පරණ පත්‍ර ටික අරගන්න කෝපි කෝපි ළඟ තියාගෙන ඒ නැත්තම් නිවුස් රීල් රිවීල් එකක් ගන්න රිවිව් එකක් අරගෙන මේ දවස් 10 මොකද වුනේ මේ කාපු මාළුවට උම්මලකට නෑ දැන් තමයි උම්මලකට ටික වැඩි ඉතින් මේ හිත දිහා බලන්න ඕනම වෙලාවක විකේ තියෙනවා ඒ බැරි නම් පූසෙත් දිහා බලන්න පූස මොන දේ කෙරුවත් කරන්නේ ඉතාලම ග්‍රේස්ෆුලි කරන්නේ නැත්නම් ඕනේ කලබල වෙච්ච ලාග මහලු ටැංකියක් දිහා බලන්න. උන් වැඩේ කරන්නේ බොහොම ලස්සනට වැඩ කරන නිසා පිස්සු ඇද මිනිස්සු ගාව පූසොයි මාළුවයි කියන්නේ කියලා තමයි සතිපාසලේ පොඩි උන්ට උගන්වනවා. පූසෙක් වගේ හිටපන්. ඒ මොකද මොන දේ කරුවත් ඒ විවේකීව ගන්න. ඒ නිසා අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ ලැබීම කොටම උපත්යේම නිවන දෙක්ක තියෙනවා. නමුත් අපි ඒක දිහා බලන්නේවත් නැහැ. අල්ලිම කම්මැලි. හරි මේක ආකාරයි. ඒ නිසා මයිකල් ජැක්සන් දිහා බලනවා, ගාමිණී පොන්සේකා දිහා බලනවා, මාල්ලි පොන්සේකා දිහා බලනවා. අර දිහා බල බල අනේ මැරෙන්න කිට්ටු එතකොට මතක් වෙන චකේ මනුස්ස ජීවිතයක් ලැබුවා අවුරුදු 80ක් විතර හිටියා. නඩුවත් ඔයිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. කලබල වෙලා මැරිලා ඊගාට තාව ගිහලා බැල්ලියගේ බඩේ හරි ආයෙ උපදිනවා. ඊට පස්සේ මෙව්ව නැහැ. ඊට පස්සේ කක්ක හොයන්නේ. ඉතින් ඕනේ ලාගපතක තියන්න අපි නිවන් දැකලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. ඒ තරම් අපි අව탁සීරු කරනවා Taman ගැන. මොකද අනුන් අව탁සීරු කරලා පුරුදු වෙලා. මනුස්ස ජීවිතයේ කියන්නේම දුර්ලභ ප්‍රතිලාභයක්. මනුස්ස දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභ. ඒ වුණත් අපිට කවදාකවත් දෙමළ මිනිසෙක් මිනිසෙක් විදිහට පේන්නේ නැහැ. කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු දැක්කොත් මුන්ට මනුස්සකම නැහැ. අපි විතරයි මේ සම්මියත් දිස්තික අපි විතරයි මිනිස්සුયો කියලා පටන් ගන්නවා. සෝරි කියලා හිතේ. සොරි කියලා හිතන නිසා බුදුහාමුදුරුවෝ දෙන්නේ අපි අප්ලිෆ්ට් කරනවා. අපි ඉන්න තැනින් ඔසවලා තබනවා. සීලයක් රැකපල්ලා. එතකොට කොහොමඩක්වත් උසස්. සමාධියක් රැකපල්ලා. එතකොට උසස්. ප්‍රඥාව දෙවෙන් රකින්න තියෙන මිසක වදන්න කියන්නේ වදන්න බෑ. ඒක තියෙන දේවල්. සීල කියන එක තියෙන දෙයක්. ඒක රැකලා සතුටු වෙන්නේ කියන්නේ. කැඩුවත් කනගාටුයි. සමාධිය කියන එක තියෙන දෙයක්. දාපස්සේ සම්බේක වඩන වදන දෙයක් කියලා වඩන දෙයක් කියලා අපි තින ආරස්සා කරන එකයි බුදුන්සේ ශික්ෂාවක් දීලා තියෙන්නේ. ප්‍රඥාව කියන එක අපි ළඟ තියෙන එකක්. ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා හරි පිටරට ගිහිල්ලා හෝ විශ්වවිද්‍යාලවල තියෙනවනම් කක්කා. කක්කා. තමයි ළඟදී. මේක දැස මම යනකොට යෝගාවචරේ මම කතෝලිකෙක් වෙන්නයි. ලොකු ගහක් බදාගෙන මම දැක්ක මම දැක්ක වයක් මාරු වෙලයි කියලා. ඊගාවට හැබැයි මිනිහා මාව දැක්කේ නෑ හොඳ වෙලා. ඊගාට මම හැරෙන තැනින් යනකොට ඌ ආයෙසරක් එතන දින ගහ බදාගත්තා. මම නිකන් මොකද වාසකවත්තේ. මේ ගස්වල ස්වාමීන් වහන්සේ පුදුම මේ good vibration එකක් තියෙනවා. මොකයකෝ මිනිස්සෙක්ගේ විතර මොකේවත් නෑ. තුප්පහි වෙන්න එපා. හීනමානෙට වැටෙන්න එපා. මිනිස්සෙක් විතර කොහෙද තියෙන ගස්වල මොනවද තියෙන්නේ? ඒක නම් ඇත්ත තමයි ස්වාමීන් කියලා කොහොම 29 මම කියනකොට. අපි ළඟ නෙවෙයි ශක්තිය තියෙන කතරගම දෙයියුගා. අපි ළඟ නෙවෙයි ශක්තිය තියෙන සමන් දෙයියුගා. මේ බුදුහාමර ගා නෙවෙයි ශක්තිය තියෙන මෛත්‍රී බුදුහාමර ගා. අයියෝ අපිට අපේ බ්‍රේන් වොෂ් කරලා තියෙන හැටි. ඒ ද හැම මොහොතෙම සමාධිය තියෙනවා. හැම මොහොතෙම ප්‍රඥාව තියෙනවා. හැම මොහොතෙම සීලය තියෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරන ස්වභාවයෙන් මනුස්සයා සීලවන්තයි කියලා. කඩන්නේ අමෝරාරි. කාල් මාක්ස් තුමා කියනවා man is naturally good is bad because of the class difference කියලා. මේ අපි මේ ප්‍රකෘති ස්වභාවයට එන්න දෙන්න. නිසා ඕනම වෙලාවක බලන්න භාවනා කරලා බලන්න ඕනේ මාළු මාකට් එකට ගියත්, කුඩි ගහයට ගියත්, ගෙන්දම පොළොවට ගියත් තමන්ට තමන්ගේ විවේකී අරගෙන තමන්ට තමන්ගේ ඒ ඒ පිළිචකම තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක ඒ කලාව